ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත ශ්‍රී අමතකවේසී ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවලු ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡා වචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමී දේ මජ්ජපමා ගත්තාලා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අත්තමාදීන සම්පාදේතබ්බං තී ආම බහන්තේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 නච කිංචි ලෝකේ උපාදීයති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් ප්‍රීතයි සංඝරක වර්ණයි අද ධර්ම දේශනාව සඳහා ශාන්තිනායකයන් වහන්සේ විසින් දේශිත ඉතාමත්ම වැදගත් දේශනා පාඩයක් තමයි මාතෘකාවක් වශයෙන් මම මේ පින්තුන්ට ඉදිරිපත් කළේ. අනිශ්චිතෝච්ච විහෙරති නිතකින්චි ලෝකේ උපාදීයති. නලුනික වාසය කරන්නේ නම් මේ ලෝකයේ කිසිම දෙයක් උපාදානය කිරීමට හැකියාව ඇති වෙන්නේ නැත. මලුණෙක්ව වාසය කිරීම තුලින්ම තමයි අපිට උපාදානය කියන ධර්මතාවයට පත්ම වීමේ හැකියාව ඇති වෙන්නේ. එහෙනම් මෙන්න මේ දහම් කරුණු සම්බන්ධයෙන් අපේ අද සාංශාරික වශයෙන් සත්‍යයට සිදුවෙන අවද මේ මරණ භයටපත් වෙලා සාංශාරික වශයෙන් සත්‍ය ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නේ මොනක් නිසාද? මේ සිත ගැන යථාර්ථය නොදක්නාකම නිසා. ඒසා ඒ චිත්තාන්පස්සනාවට අදාළව මේ දේශනා පාඨ ඉදිරිපත් කරලා මේ තුන්තුන්ට මේ සසරට භවයට මේ ගමන් කරන සිත නිරුද්ධ කරගන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරගමු. පින්වත්නි සිතක් සකස් වෙනවා කියන්නේ දුකක් සකස් වෙනවා කියුවත් එකයි. හිතක් සකස් වෙනවා කිව්වත් එකයි දුකක් හට ගන්නවා කිව්වත් එකයි මොකද ඒ දුකට හේතුව මේ සිත තුළ ඇති තණ්හාව දැන් රහතන් වහන්සේලාට සිත සකස් වෙනවා නමුත් ඒ හිත තුළ දුක නැහැ හේතුව දුකට හේතු වූ තණ්හාව නැතිකමයි තණ්හායි ජාති සෝකෝ තණ්හායි ජාති බයං සතියා ජායති සෝකෝ සතියා ජායති බයං තේමතෝ ජායති සෝකෝ තේමතෝ ජායති බයං ඔයාදී වශයෙන් ශාන්තිනායකයන් වහන්සේ දේශනා කළ තියෙන මේ බය හා ශෝකය කුමකුසාද මේ තණ්හාව නිසා තමයි හටගන්නේ ඒ නිසා අපේ සිත තවම නිත්‍යශී භාවයට පත් වෙලා නැත්නම් මේ සිත තුළ තණ්හාව තියෙනවා එතකොට මේ තණ්හාවෙන් යුක්ත වුණා වූ සිත හටගන්නවා කියන්නේ දුක හටගත්තා කියන එක තමයි කියන්න වෙන්නේ. එතකොට අපේ සිතට කියන්නේ පංච උපාදානස්කන්ධ සිත. රහතන් වහන්සේලාගේ සිතට කියන්නේ පංචස්කන්ධ සිත. අපේ හිතට කියන්නේ පංච උපාදානස්කන්ධ සිත. රහතන් වහන්සේලාගේ සිතට කියනවා පංචස්කන්ධ සිත. ඒතකොට මේ ධර්ම විවරණය අනුව මේ සමත් වූ අපිට සකස් වෙන සිතට කියන්නේ සංඛාර සිත. රහතන් වහන්සේ දර්ශයට කියන්නේ විසංඛාර සිත. අපේ සිත අපිරිසිදු සිත ඒ උත්තර සිත පිරිසිදු සිත. ඒ වගේම රහතන් වහන්සේලාගේ සිත කියන්නේ ක්‍රියාසිත. අපේ හිතට කියන්නේ කර්මසිත. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නම් වලින් යෙදෙනා වූ ඒ උත්තර සිත රහතන් වහන්සේලාට හිමි වෙලා තියෙන්නේ. අපේ සිත සරාගී සිත, සදෝෂ සිත, සමෝහ සිත. ඒ නිසා අපේ සිත භවගාමී බවටපත් වෙනවා. උන්වහන්සේලාගේ සිත භවයේ නිරුද්ධ කරන නිසා භවන්තක සිතක් බවටපත් වෙනවා. අපේ සිත අසමාහිතයි, ඒ සිත සමාහිතයි. මෙන්න මේ බව අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ සිතේ තියෙන ස්වභාවය ප්‍රතිකර දෙකක් මේ පින්වුන්ට පින්නවා හොඳ හිත හා පිරිසිදු සිතේ ස්වභාවය එනිසා මේ සිතට කියන්නේ අපේ සිතට කියන්නේ පංච උපාදාන ස්කන්ධ සිත රහතන් වහන්සේලා සිට කියන්නේ පංචස්කන්ධ සිත ඒ දේශනාවේ පැහැදිලිව දේශනා කළ තියෙනවා අපේ සංපයෝගෝ දුක්ඛෝ තේරි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං ලපති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානඛණ්ඩා දුක්ඛා කියලා. ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ ආර්ය සත්‍ය පැහැදිලි කරන අවස්ථාවේදී සාන්තිනායකයන් වහන්සේ මේ දුක ගැන හටගන්නා වූ ස්වභාවය දේශනා කරගෙන දේශනා කරන ගිහිල්ලා මේක කවදාකවත් මේ කියලා අවසන් කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන්නේ කොහොමද? සංකිච්ඡේන කොටින්ම සීනානම් සිතක් දුකක් මොන හිතද? අර තණ්හාවෙන් තෙතුමන වූ උපාදානයට ගියා වූ සිත. ඒ නිසා තමයි ශාන්තිනගන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ උපාදාන සිත සකස් වෙලා තමයි අපිට භවයට ගිහිල්ලා ජාති කියන தത്വයට උප්පත්ති ලබන්නේ. එතකොට ඒ භවගාමී බවට පත් වෙලා සාංශාරික වශයෙන් සත්‍යය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය විදිහට ශීලුණු දුක්ඛන්දරා වලට අපිට මුහුණ දෙන්න සිදුවෙන කුමස්සාද ආනර උපාදානසිත භවයට ගියොත් එහෙනම් රහතන් වහන්සේලාගේ සිත භවයට යන නිසා අර කිසිම දුරට වහන්සේලාට ඉදිරි කාලයේදී ඉදිරි කාලයේදී මහන්සලාට ඒ ධර්මතාවයට යටත් වෙන්නේ නැහැ. අපි හැබැයි අපි ඒ ධර්මතාවයට යටත් වෙන්න සිදු වෙනවා. එනිසා පින්වත්නි මේ බුදුදහමේ තියෙන ස්වභාවයත් හොඳට වටහා ගන්න ඕන මේක එකපාරට කරගන්න පුළුවන් ප්‍රතිපදාවක් නෙවෙයි බොහෝම සීරුවෙන් කරගෙන යන්න ඕනේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ බුද්ධෝත්පාදයක මේ ආදි මාර්ගය වඩන්නා වූ යෝගාස් යෝගාචරයා මේ ධර්ම ගැන අවබෝධ කර ගැනීමට කැමැති අය සාංශාරික දුක අතහැර නිවන් සුවෙන් සිල්පත් වීමට කැමැති අය සත්පුරු සංසේය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මාර්ගම් ප්‍රතිපatti කරනා වූ මෙන්න මේ මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරනා වූ ගුණ ධර්ම ඇති කරගෙන ඉදිරියට යා යුතුයි එහිදී දේශනාව සඳහන් වෙනවා මේ දහම අපිච්චස්සයන් විච්චවේ නායන් ධම්මෝ මහිච්ඡස්ස මගේ මේ දර්ශනය දහම අල්පේච්ඡ ජීවිතයක් ඇති අය සඳහා පමණයි බොහෝ දේවල් බලාපොරොත්තු වෙනා වූ ජීවත් වෙන අය සඳහා ඒක යෝග්‍ය වෙන්නේ නැහැ ගෝචර වෙන්නේ නැහැ ඒකෙන් ප්‍රතිඵල ලබන්න බැහැ ඒ වගේම දේශනා කරනවා සම්පුත්තස්සායන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ අසම්පුත්තස්ස සම්පුත්තස්සායන් කියලා කියන්නේ ලැබෙන දෙයින් සනසීමටපත් වෙන අයට තමයි මේ ධහම ගෝචර වෙන්නේ. එතකොට කොච්චර ලැබුණත් තෘප්තිමත් භාවයකටපත් නොවෙන්නා වූ අය සඳහා මේ ධහම ගෝචර වෙන්නේ නැහැ. පවිත්තසයන් භික්කවේ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස එතෙන් දේශනා කරන්නේ බොහෝ කල්ලි ගහිලා බොහෝ විට ඒක රාශි වෙන නිතර නිතර සංගනිකාරාමතාවයෙන් යුක්ත නායයට මේ ධර්ම අවබෝධ කරගන්න අපහසුයි. ඒ නිසා නිතරම ඒකචාරී වීමට විවේකීව සිටියොත් තමයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ආරද්ධ විරියස්සායම් භික්ඛවේ නායම් ධම්මෝ කුසී තස්ස කුසීතුණයට මේ ධර්ම ගෝචර වෙන්නේ එළඹ සිටි සීයෙන් ඒ වගේම ආරද්ධීයෙන් යම් කිසි උත්තමාර්ථයක් ලබාගෙන මේ සංසාර දුක නැති කර ගන්නවා කියන චලනයෙන් ඉදිරියට යන යෝගාචරයට පමණයි මේ ධර්ම අවබෝධ වෙන්නේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මගේ මේ ධර්ම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි දුප්ප්‍රාඥයන් සඳහා නෙවෙයි සමාහිතස්සයන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස සමාහිත සිතක් එකඟ වූ සිතක් ඇති අයට තමයි දහම් ගෝචර වෙන්නේ විචිත්ත මානසිකත්වයක් තියෙනම් දහම් ගෝචර වෙන්නේ නැහැ. නිත්‍යඤ්ඤස්සයන් භික්ඛවේ නායන් ධම්මෝ පපඤ්ඤස්ස ප්‍රපංච ධර්මයන්ගෙන් සිත් විලාගෙන තියනවා නම් එයාට දහම අවබෝධ කරගන්නත් බෑ. ඊටාත්ම සිටින් මේ තුනතුම මතක් කෙරේ මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියට යන්නා වූ මේ යෝගාචරයට ඒ තමගේ ඒ යෝගා ජීවිතය අදපණ වෙන්නා වූ දහම් කර්ම සාක්ෂියක් වහන්සේ දේශනා කළ තිනවා ඉතින් ඊට ඒ අප හොඳට තේරුම් ගන්න ඕන මොකද මේ උත්තරම අවස්ථාවේදී අපේ ප්‍රතිඵල ලබා ගත්තේ නැත්නම් ආයි කවදා මේ වගේ උත්තරම කාල සීමාවක් උත්තරම මනසාත්මක භාගයක් ලබාගෙන නිවන් සුවෙන් සූපක් වීමට අපිට ඉඩ ප්‍රස්තාව නැති වෙනවා. මේ කාරණා ටිකක් මේ පින්වත් තුන මතක් කළේ මේ දහම් මාර්ගය යනකොට අපිට මේ මේ කරදර හිරිහැර බාධක තනිනවා. ඒ වගේම අපි බොහෝ විට මේ සාංශාරික ස්වභාවයේ තියෙන ස්වභාවික බව දැනගෙන අපි ඒවට ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැතුව අර ප්‍රියමංශයේ දේශනා කළ තියෙනනේ යකින්ද කීලෝ පතවින් සිතෝ චතුබ්බ වාත්තේපි අසම්පකම්පියෝ තසෝපමං සත්පුරුෂං වදාමි යෝ අරිය සත්‍යානි අරිත්‍ය පස්සති එතකොට මේ අටලෝ ධාමහමී මුසලෙන මානසික තත්වයක් ඇති අයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුවය සූපත් වීමට එයාට හැකියාව තියෙනවා. ඉතින් මේ උත්තමාර්ථයක් ලබාගෙන ඉදිරියට යන්නා වූ අපිට තියෙන සම්භාවය තමයි මහන්සිය මෙතෙන්දී පැහැදිලි කරේ. එතකොට දැන් අද දේශනාවේදී මේ පින්තුන මතක් කරේ මම ඉස්සෙල්ලත් මතක් කළා මේ මුල්ම මුල්ම පාඩයක් වශයෙන් මේ සිතක් කියන එක දුකක් කියලා. එතකොට මේ සිතක් කියන එක දුකක් වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉස්ලාම් සිත සකස් වෙන ස්වභාව පොඩ්ඩක් අපි තේරුම් ගමු. අපේ ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හය තමයි පින්වත්නි අසකරණාසය දිව කය මන. එතකොට මේ ආයතන හය සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන සිත් හයක් සකස් වෙනවා. ඒවට කියන්නේ බලන සිත, ආහන සිත, ආග්‍රහණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. එතකොට මේ ආයතන හය සම්බන්ධයෙන් සිත් සකස් හයක් සකස් වෙනවා. එතකොට එක සිතක් ගැන තේරුම් ගත්තාම ඔය ඇයිට මේ උපාදාන සිතක් බවට පත්නවීමට හිත සංස්කරණය නොවීමට විසංකාර භවක් බවට පත් කරගන්න අපිට හැකියාව තියෙනවා. එහෙනම් මේ සිතේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන සිත සකස් වෙන්නේ කොහොමද කියලා. එතෙන්දී හිතක් සකස් වෙනවා කියවත් එකයි ලෝකේ සකස් වෙනවා කියවත් එකයි. දුකක් සකස් වෙනවා කියවත් එකයි. තමාතන් වහන්සේලාට ඒ දුක නැති බව පැහැදිලි කරගත්තා. උන්වහන්සේලාගේ සිත් තුළ තණ්හාව නැති නිසා නමුත් ප්‍රත්‍යඥ ලෝකේ ජීවත් වෙන්නා වූ සෝ අරහත් මාර්ගස්ත පුද්ගලයාට මිහා සිටිනා වූ සීලූම ආරි භූමිය හා අනාරි භූමිය සිටින සීලමය තුල තණ්හාව නිසා ඒ හිතට කියන්නේ පංච උපාදාන ස්කන්ධසිත ඒ හිත තමයි දුකක් සහිත සිත. දැන් එනවා මේ දුකක් සහිත හිත සකස් වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගමු. චසු ලෝකෝ සම්පන්නෝ චසු කුබ්බති සන්තන. ඡන්නමේ උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. බුදුපියාණන්සේ දේශනා කළ තියෙනවා හය පොලක මේ සිත සකස් වෙනවා. හය පොළක සිත සකස් වෙනවා. චේ කිව්වේ හය. එතන මුලින් සඳහන් කර අසකනාශී දීව කය මන කියන ආයතන හයින් කරන තමයි සිත සකස් වෙන්නේ. චසුකුබ්බති සන්තව නිතර මේවා අපිට ඇසුරු කරන්න වෙන මේ ස්වභාව ධර්මයක් වශයෙන් නිර්මාණය වුණා වූ මේ ආයතන හය අපි නිතරම ඇසුරු කරගෙන තමයි ඉන්නේ. මොකද ජීවිත ප්‍රවත්මයේදී මේවා අපිට නිතර ඒ පවත්වාගෙන යන ජීවිතය ඉදිරියට ගෙන යාමට මේවා නිතරම සම්බන්ධීකරණය වෙන්න කරගන්න සිදු වෙනවා. අහ සම්බන්ධී කරගෙන බලනසිත, කන සම්බන්ධී කරගෙන අහනසිත ඔය විදිහට මේ ආයතන හය උපකාරී කියන තමයි අපි ජීවිත ප්‍රවත්මක් පවත්වන්නේ. මොකද සිතක ක්‍රියාකාරීත්වයක් නැත්නම් ජීවිතය කියලා අපිට පනවන්න ක්‍රමයක් නැහැ. සිතේ ක්‍රියාකාරීත්වයේ තියෙන ආයතන හයේ ක්‍රියාකාරීත්වය. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සංකවං චන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති එයා මෙතන වචනයක් සඳහන් වෙලා තියෙනවා මේවා නිතරම උපාදානය කරනවා උපාදානය නිසා අපි චසු ලෝකෝ විහඤ්ඤති හයිපලෙහි දුකට අසතුටට අසහනයට කරදරයට හිලිවරයට පමිනවා කියලා තමයි දේශකයන්න් වහන්සේ අපිට පෙන්වවදාරන්නේ නිසා පැහැදිලිව කියන එතනත් උපාදානීය කියන වචනේ. ඒතරින් උපාදානීය කියන වචනේ මම මුලින් සඳහන් කරා උපාදානීයට හේතු මොකද්ද? තණ්හාව කියන එකයි. තණ්හාව කියන එකයි. ඊළඟ දැන් අපි එක ආයතනයක් සකස් වෙන හැටි තේරුම් ගමු. මේ අන්තරම ධර්ම විවරණයේ පින්තුන් දැනවත් වෙලා තියෙනවා. අස කියන්නේ පින්තුන් රූපයක්. එතකොට දැන් මේ ධාතු මනසකාරයේදී මේ රූපේ සකස් වෙලා තියෙන කොහොමද කියලා මේ පින්තුන් දැනවත් වෙලා තියෙනවා. ඇස ස්වභාව ධර්මයක් විශේෂයෙන් මේ සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනා මේ දෙතිස් කුණපේ හා ඒකට කියන්නේ දෙතිස් කුණපේ මේ කයක් කියලා අපිට ලැබිලා තියෙනවා ඒක කම්මජ කියන තත්ත්වයෙන් තමයි අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ සත්‍ය පුද්ගලයා කම්මං සත්‍යේ විභජිතී යදිදං හේනක් පනිත්‍තා කියලා දේශනා කරනවා එතකොට කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිශරණං යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිෂාමිති ඉත්‍යාවා පුරුෂේනවා ගාහට්ඨේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චරිකිතබ්බං ඔය විදිහට තමයි ශාන්තිනායකයන් වහන්සේ මේ කර්මය මුල කොටගෙන මේ සත්‍යයේ ප්‍රසන්න විඥාන ලබනවා. එතකොට අර කර්මය කියලා කියන්නේ අපේ බොහොම පැහැදිලිව දකින්න දෙයක් තමයි ධර්මානුකූලව මේ සත්‍යයෙන් විඥාන ශක්තිය නිකුත් වෙන අවස්ථාවක් තියෙනවා. මේ කය සම්බන්ධ කරගෙන සත්‍ය සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙන්නා වූ මේ ජීවිත ප්‍රවත්මේ ක්‍රියාකාරීත්වයේ පළවෙනි බල බලගන්වීම තමයි සවිඥානකත්වය. ඒකට කියන්නේ සවිඥානකත්වය හෙවත් සචේතනිකත්වය. එතකොට මේ ක්‍රියාකාරීත්වය අවසන් වෙන අවස්ථාවේදී අපි කියන්නේ සම්මුති මරණය සම්මුති මරණය සිදු වන අවස්ථාවේදී සාන්තිනායකන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද චුද්ධෝ අපේත විඥානෝ මේ විඥාන සත්‍ය සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විඥාන සත්‍ය මේකයින් පහරිනවා එන්නේ අවස්ථාවේ තමයි නිරක්තංව කලින් ගනම් සොහම් දරකැලක් හා සමානව මේකය බිමට වැටෙනවා ඒතකොට දැන් එතෙන්දි පැහැදිලි වෙනවා මේ විඥාන ශක්තිය තමයි අයින් වෙන්නේ. ඒතකොට මොන විඥාන ශක්තියද අයින් වෙන්නේ? මේ සත්‍ය සම්බන්ධයෙන් අවසාන අවස්ථාවේදී නිකුත් වෙන්නේ විඥාන ශක්තිය පිනතුනේ මනෝ විඥාන ශක්තිය. ධාතුවක් මේ ශක්තිය තමයි මේකෙන් පිට වෙන්නේ. මොකද ආයතන 6 ක්‍රියාකාරීත්වයක් තියෙන බව පැහැදිලි කරගත්තා. ඒ ආයතන 6 තියෙනවා ප්‍රසාද රූප හයක් චක්කු විඥානීය අර සම්බන්ධයෙන් සෝත විඥානයේ කන් සම්බන්ධයෙන් ගහන විඥානයේ නාසය සම්බන්ධයෙන් වූහා විඥානයේ කය දිව සම්බන්ධයෙන් කාය විඥානයේ කය සම්බන්ධයෙන්. එතකොට මේ ගොරෝසු කයට සම්බන්ධ වුණා වූ ඒ ආයතන හයම ක්‍රියා විරහිත වුණාට පස්සේ එන වැඩ කරන මන ආයතනයද මන ආයතනය. ඕන මන ආයතනය තමයි පින්තුනේ දේශනාව සඳහන් වෙන්නේ සිතක් සකස් වෙනවා. ඒ හිත සකස් වෙන්න අවශ්‍ය වෙන මොනවාද? ධම්ම රූප, චිතුවිලි. ඒකට කියන්නේ ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම. ඔන්නකොට මෙන්න මේ ධම්ම රූප වලින් හතරෙන් එකක් මේ මනේන්ද්‍රියට ඇදී පවතින අවස්ථාවේදී හටගන්නා සත්‍යය මනෝච පටිච්ච ධම්මේතු උපජ්ජති මනෝ විඥාන. ඒතර විඥාන සත්‍ය සකස් වෙනවා කියන චුතිචිත්තය කියලා. එතකොට චුතිචිත්තේ සකස් වීමේදී එහෙනම් අවශ්‍ය කරන්නා වූ ශක්තිය මොකද ලැබෙලා තියෙන කන්නේ? අර කර්ම ශක්තිය, ආසන්න කර්මය, ආචින්න කර්මය, හටත්තා කර්මය, දරු කර්මය. එහෙනම් කර්මය කියලා කියන්නේ පින්තුනේ අපි සාංශාරික වශයෙන් තණ්හාවෙන් තෙතෙමින වුණා වූ චිත්ත පරම්පරාවකින් සිදු කරනා වූ කුසල කුසල කර්ම. ඒ වෙන්න පුළුවන් කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්. මොනම දෙයක් හරි ඒ ලෝක ධර්ම තුනේම ඒ කියන්නේ තුන් ලෝක ධාතුවේ තුල කොතන ජීවත් වුණත් ඒ අවසාන අවස්ථාවේදී මේ සිතට එන්නේ ඒ තමන් කරපු ආසන්න කර්ම ආචින් කර්ම කටත්තා කර්ම බරු කර්ම කියනවා හතරෙන් එකක් ඒක කර්ම කියන වචනේ තියෙන තණ්හාව තණ්හාවෙන් යුක්ත වුණා සිතේ තමයි කියන සකස් වෙන්නේ ඒ සතමයි කම්මජය කියලා අර සුසන්දි විඥානයේ මේ පින්වත්න්ට මතක් කරේ කම්මජය කියන්නේ ඒකයි එහෙනම් ওই ඇහැ කියන එකත් කම්මජයකින් තත්ත්වයෙන් තමයි අපිට නිර්මාණය වෙලා තියෙන්නේ ඒක ස්වභාව ධර්මයක් මේ බලශක්ති සමූහයක් පාදගෙන තමයි පින්වත්නි මේක පරිපාලනය වෙන්නේ මේ ඇහැ ආසන්න කර එතකොට තියෙන අපි සාමාන්‍ය සමාන් කරනවා ඉතින් යාම වීදි නියාම, කම්ම නියාම, ධම්ම නියාම මේ නියාම ධර්ම වලට යටත් වෙලා ඒකට දෙමව්පියන්ගේ ඥාන ශක්තිය, දෙමව්පියන්ගේ කර්ම ශක්තිය, ඒ වගේම මේ විශ්වයේ මුතුන් බලවේග සමින්වලට ක්‍රියාකාරීත්වය තමයි නැහැ. මේ ස්වභාව ධර්මයන්, මේ ස්වභාව ධර්මය අපේ ඒකට නමක් දාලා තිනවා ඇහැ කියලා. ඒකට සම්මුති නාමය කියන්නේ මේකයි. ඒ සම්මුති නාමය මේකෙන් අයින් කළාම අපිට පරමාර්ථ වශයෙන් ගන්න තියෙන මොකද්ද? රූපයක්. රූපයක් කියන්නේ ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතකොට ධාතු හතරයි. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියට ස්වභාවය නිතරම වෙනස් වෙන ස්වභාවයක්. ශක්තියක් ඇති කරන නිතරම චලනයක් තියෙන්න ඕන. ශක්තියක් ඇති කරන චලනය තියෙන්න ඕන. චලනය කියන්නේ මොකද්ද? වේගය කියන එකයි. වේගය කිව්වත් එකයි, චලනය කිව්වත් එකයි, ශක්තිය කිව්වත් එකයි. වේගවත් වෙනවා කියන අදහස මොකද? තේරුම නිතරම ඇති වෙනවා, නැති වෙනවා. යම් කිසි සංතනක ශක්තියක් විද්‍යමාන වෙනවා එතන වේගය තියෙනවා වේගය නැති වෙනවා නැති වෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා අනිත්‍යයි කියන්නේ නෝකයි එනම් මේ පතේ ශක්තියක් අනිත්‍යයි පාපෝ ශක්තියක් අනිත්‍යයි තේජෝ ශක්තියක් අනිත්‍යයි වායෝ ශක්තියක් අනිත්‍යයි එනම් මේ ධාතු හතර හේවත් ශක්ති හතර නිතරම වෙනස් වෙන ධර්මතාවයකට ඒක ස්වභාව ශක්තියක් මිසක් අපිට නොපෙනෙන බලවේගයකින් මේකට ශක්තිය ආරෝපණය කළා නැහැ. ඒක ස්වභාව ශක්තිය. ඒකට කියන්නේ සුද්ධ ධර්ම. ඒ සුද්ධ ධර්මයන්ගේ ස්වභාවය ප්‍රවර්තනය වෙනවා. සුද්ධ ධර්මා පවත්තන්ති කියලා දේශනා කරේ මොකයි? මේ සුද්ධ ධර්ම හතරේවත් පටිවිආපෝතී දෝ ආයෝ කියන ධාතු හතර ශක්තිය හතර ස්වභාව ශක්තිය හතර විතරම ප්‍රවර්තනය වෙනවා. ප්‍රවර්තනය වෙනවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා ආනිස තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒකවල යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. යද නිච්ඡං තම් දුක්ඛං යම් දුක්ඛං තදනත්ත. ඒකවල දැන් නිම්මේ ස්වභාවය සාන්තිනායකයන් වහන්සේ අපිට මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඉදිරිපත් කරනවා. එතන සුත්තමේ ඥානය. ඊළඟට චින්තාමේ ඥානය අපි මේ ගැන හොඳට ඒක ධර්මානුකූලව ධර්මයට ජලපා ගන්න ඕන මේ සමහර ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. සුතමේ ඥානි, චින්තාමේ ඥානි ළඟට භාවනාමේ ඥානි කියන්නේ ඒක භාවනාත්ම වඩන්න ඕනේ. එතකොට අපි ඉන්ද්‍රිය භාවනාවේදී සීලමායතනය තිලකුණු භාවනාවට සම්බන්ධ කරගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි වඩන්න ක්‍රමයට. එනිසා අපි ඉස්ලාම් දකින්න මේ ලෝක ස්වභාවය, ලෝක සංකතයන් සකස්ලා තියෙන්නේ කුමන පදනමක් පදනම් කරගෙනද එහෙනම් සීලෝම ලෝක ධර්මයන් මේවා සංකතයන් සකස්සලා තියෙන ධාතු හයයි ඉස්ලාම අපිට මේ ලෝක ධර්මයන් ගැන කතා කරන ඉස්ලාම් කතා කරන්න වෙන්නේ අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ මෙන්න මේ ධාතු හතර. අනේක තමයි ඉස්ලාම් ඉදිරිපත් කරේ මේ ඇහැ කියන ස්වභාව ධර්මය සකස් වෙලා තියෙන කොමක් කුමක් පදනම් කරගෙනද ධාතු හතරක්. පඨවි, ආපෝ, තේජෝ, වායු ධාතු හතරයි. එහෙනම් ඒවා නිතර ස්වභාවයෙන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙනම් මෙන්න මේ ධර්මතාවය හොඳට විදර්ශනාත්මකව දකින්න ඕනේ. ඒක තමයි සහවස්ස දර්ශන සම්පදාය කියලා කියන්නේ. දර්ශන සම්පත්‍ය ඇති කරගන්න ඕනේ හැම ලෝක ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය හට ගැනීම මූල ස්වභාවයෙන් විදර්ශන නුවණින් දකින්න ඕනේ. ඒ දැකීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ එතනින් තමයි ලෝක ධර්මයන්ගේ යථාර්ථ තේරුම් ගත්තොත් තමයි ලෝක ධර්මයන්ගේ යථාර්ථ තේරුම් ගත්තොත් තමයි උපාදාන භාවයට අපිට යන්න හැකියාව නැති වෙන්නේ. උපාදාන කියන தත්වයෙන් අපිට අත්මුදවා ගැනීමට හැකියාව ඇති වෙන්නේ නම් මෙන්න මේ විදසුන් නුවණින් ලෝකේ හට ගැනීම යථාර්ථය මූල සත්‍යයේ යථාර්ථය අපි තේරුම් ගත්තොත්. එනිසා අපි ඉස්සෙල්ලා මෙතන මේ පින්තුන් මතක් කරේ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය. එහෙනම් ඇහැ කියන එක සම්මුති නාමය පරමාර්ථ වශයෙන් ධාතු හතරක් ධාතු හතරක් කියන්නේ රූපය. එහෙනම් රූපයන් ස්වභාවය නිතර වෙනස් වෙනවා වෙනස් වෙනවා. අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. එහෙනම් ඇහත් ඇහි ප්‍රසාද රූපය, ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපයක් ඒ ධර්මතාවයට යටත්. එතකොට ඒ චක්කු ප්‍රසාද රූපේ තියෙන ස්වභාව ශක්තිය, ඒ ප්‍රසාද ගතියක් ඒකට කියන්නේ උපවස් ස්වභාවය. මේ උපවස් ස්වභාවයට මේ බාහිර ලෝකයේ තියෙන වර්ණ රූප නිතරම ඇදී පැවතීම සිදු වෙනවා. අපි විශ්ින් කරන දෙයක් නෙමෙයි. බාහිර ලෝකයේ තියෙන රූප මට්ටමේ ආලෝකේ පතිතුනහම මේ ඇහි තියෙන ප්‍රසාද රූපයට ඒ වර්ණ රූපය ඇදී පවතිනවා. දැන් කණ්ණාඩියක් ඇල්ලුවාම ඒ කණ්ණාඩියේ තියෙන උපවස් ස්වභාවයට හැම රූපයක්ම ඇදී පවතිනවා. ජලාශයකට අපි ඔළුව දාලා ඔළුව දාලා බැලුවොත් එහෙම ඊට පස්සේ ජලාශයේ තියෙන උපවාස භාවයට අපේ මුහුණේ ඡායාව ඇදී පවතිනවා මේ විදිහට මේ කය සම්බන්ධයෙන් තියෙන ඒ ආයතන ගැන කතා කරේ චක්කු ආයතනයේ තියෙන උපසාද රූපයට අර බාහිරින් වන රූපේ ඇදී පවතින මේක ස්වභාව ධර්මයක් කවුරුත් කරන දෙයක් නෙවෙයි ස්වභාව ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒතකොට ධාතු හතරක් නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒ ධාතු හතරේ ක්‍රියාකාරීත්වයෙන් ඇහැ කියලා රූපයක් අපිට විද්‍යමාන වෙනවා. ඒ රූපේ තවත් වෙන තවත් ප්‍රසාද රූපයක් කියලා චක්කු ප්‍රසාද රූපේ ඒ ප්‍රසාද රූපයට බාහිරින් වර්ණ රූපය ඇදී පැවතීමක් සිදුවීමක් සිදු වෙනවා. එතකොට ඒ ස්වභාව ධර්මයේ විසින් ඒ ස්වභාව ධර්මයට තව ස්වභාව ධර්මයක් ඇදී පැවතුන අවස්ථාවේදී තව ස්වභාව ධර්මයක් හට ගන්නවා. ආනික කියනවා චක්කු විඥාන ධාතුව කියලා. චක්කුන්ත පටිච්ච වන්නේච උත්පජ්ජති චක්කු විඥාන. ආනිදන් දැන් නමක් ඒ හට ගන්නා වූ ශක්තිය නමක් දාලා තියෙනවා චක්කු විඥාන ධාතුව කියලා. එතකොට මේ විඥාන ධාතුව කියලා කියන්නේ සත්‍යය. ඒක හටගන්නේ කොතනද? මේ සත්‍ය සම්බන්ධයෙන් මේ ආයතන හයින් එකක් උපකාරී කරගෙන දැන් මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ කන කියන ආයතනය උපකාරී කරගෙන හට ගන්නා වූ ශක්තිය කියනවා චක්කු විඥාන ශක්තිය. එහෙනම් ඒ විඥාන ශක්තියක් ආංගර ධර්මතාවයේ පදනම් කරන තමයි සකස් වෙලා තියෙන්නේ. දැන් අපි පැහැදිලි කරගත්තා නම් අස ධාතු හතරක ක්‍රියාකාරීත්වයක් නිතර වෙනස් වෙන ධර්මතාවයක් අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අශේ ප්‍රසාද රූපයක් අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ප්‍රසාද රූපයට ඇදී පවතිනා ඒ වර්ණ රූපයක් අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි හටගන්නා විඤ්ඤාණ සත්‍යයක් අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි දැන් බොහොම පැහැදිලි මෙන්න මේ ධර්මතාවය තමයි මේ ලෝකේ හටගැනීමේ ආයතනයක් පාදක කරගෙන සිත සකස් වීමේදී අපි මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මොනම දෙයක්වත් අපිට ඉදිරියට යන්න බෑ මොකද මේ ධාතු මනසිකාරයේ පදනම් කරන තමයි ලෝකයේ විනිවිද දකින්න පුළුවන් ඉන්නේ. ඒ දර්ශන සම්පත්තියෙන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරගන්න නම් දර්ශන සම්පත්තිය කියන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ නැත්නම් ඉදිරින් ඉදිරියට අපිට යන්න බැරි වෙනවා. ඒතකොට දර්ශනා පහතබ්බා කියලා සබ්බාසූත්‍රයේ දේශනා කරලා තියෙනවා රතන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා සහවස්ස දර්ශන සම්පදාය කියලා. ඒතකොට මේ දර්ශන සම්පත්තිය කියන්නේ පින්වත්නි මේ ලෝක ධර්මයන් සකස් වීමේ ස්වභාවයේ මූල සත්‍ය ප්‍රകൃතිය හරියට විනිවිද දැන ගැනීමයි. විනිවිද දැන ගැනීමයි. ඒකට කියන ප්‍රතිසම්පන්න භාවය අපි තේරුම් ගැනීම. මේ ප්‍රතිසම්පාදන් පස්සති සෝ ධම්මං පස්සති කියන නොගයි එන පරිසම්පාද කියන්නේ නිසා හට ගැනීම එහෙනම් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තමයි මෙතන මූල ස්වභාවයේ ලෝකේ හට ගැනීම මූල ශක්තිය. ඒ මූල ශක්තියට ශක්තියක් ඇතිලා තියෙන කුමාශාද වේගය නිසා වේගයක් කියන්නේ ඇතිනවා ඇතිනවා ඇතිනවා ඇතිනවා අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි යමක් අනිත්‍යයි දුකයි යමක් දුක නම් අනාත්මයි. දැන් පැහැදිලි කරගත්තා මේ ආයතන හයින් එකක් තේරුම් ගත්තාම සියලුම දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. සාංශාරික වශයෙන් මේ සත්‍යය නිතර මේ ලෝක ධර්මයන්ගේ අතල්පේ නොදක්නාකම නිසා මේ සිත ගැන හෝ සංකප්ප ධර්මයන් ගැන ඇත්ත ඇතිසැටිය නොදක්නාකම නිසා මේවා හැම දෙයක් මේ ඒ අය අනුභෝධ නිසා අසුතෝතෝ පුතුජනෝ කියලා උන්වහන්සේ දේශනා කරන්න ඕනේ අවස්ථාව. මේ ධර්මය ඇත්ත ඇතිසැටියෙන් නොදකින පුහුදුන් අය යථාභූතං නැත්ජානාති මේකේ ප්‍රകൃතිය මූල ස්වභාවය දන්නේ නැහැ. ඒ නිසා මේ ඇයිද හිත පිළිතු කර ගැනීම හැකියාවක් ලෝක ධර්මයන් අතහැරීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන තේරුම් ගන්න ඕන සාන්තිනායක දර්ශනය අනුව අත්‍යක්ෂයෙන් දැනගැනීම තමයි මෙතනදී බුද්ධත්වයට අරිය ශාවකෝ කියලා කියනනම් බුදුහාමුදුරු පැහැදිලිව දේශනා කරනවා මේ ආර්ය භූමියේදී සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන උත්තර ඵල ලාභීත්ව සඳහා පළවෙනිම අත්වශ්‍යම කාරණා මොකද්ද? සත්‍ය සංසේවේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනස්කාරී ධර්මාන්දම් ප්‍රතිපatti. මේ හතරම තමයි යම් කිසි කෙනෙක් ආදි ඵලලාභීත්වයේදී මුලින්ම ඒ ආයත අනුගමනය කරන්න ඕනේ, අසුරු කරන්න ඕනේ, තමාගේ ජීවිතයට සම්බන්ධ කරගත යුත්තේ. එහෙනම් අපි මෙතන තේරුම් ගත්තා මේ ඇහැ කියන එක ලෝක ස්වභාව ධර්මයක්, බලශක්ති සමූහ ක්‍රියාකාරීත්වයක් ස්වභාව ධර්මයක ස්වභාව ධර්මයක්. ඒකට මේ අපි සාංගම සාකච්ඡා කරන්නේ මේ විශ්වයේ තියෙනා වූ සීලූම් ස්වභාව ධර්ම. මේවා කවුරු විසින් නිර්මාණය කරන දෙයක් නෙවෙයි අහේතුක අත්‍යත්ව නෙවෙයි මේ හැමදේකම ප්‍රකෘතිය ශක්තිහයක්. සීලූම් ප්‍රකෘතිය වල ස්වභාවය ශක්තිහයක්. ඒ ශක්තිය ඉස්ලාම ධර්ම සාකච්ඡා කරන්නේ පතුලි ආපෝ තේජෝ වායෝ. එහෙනම් පඨවි ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායෝ ධාතුවක් කියන ධාතු හතරෙන් තොර ඇතිවෙන තියෙන නිට්ටයයි දුකයි අනාත්මයි ඉතින් මේ සාංශාරික ජීවිතයක් පවත්වා ගන්නා වූ ප්‍රත්‍යඥය මේ ලෝකේ යථාර්ථය නොදක්නා කොම නිසා මේ හැම දෙයක්ම දකින්නේ අර අවිද්‍යාව යුක්තුනා වූ අවිද්‍යා කලිතරා යමුනා වූ නුනසින් එයාට දකින්න කමයක් නැහැ. අවිද්‍යා කලිතරාවෙන් ඒගොල්ලන්ගේ නුනස වැහිලා තියෙන නිසා මේ ඇත්ත ඇසැතින් එයාට දැකීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි ශාන්තිනායකයන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා මේගේ අර අවිද්‍යාව කලිතුරාව නැති කර ගැනීම සඳහා මේ දර්ශන සම්පත්තිය අපිට ඉදිරිපත් කරන්නේ. එහෙනම් දර්ශනය කියන්නේ විඤ්ඤාණිත දැකීම. යතනා භූත ඥාන දර්ශනය කියන්නේ උතයි. මෙන්න මේ ඇත්ත ඇත්තටින් දැන ගැනීම තුලින් ඒ ආයතර නිට්ටයයි සතයි ආත්මයි කියනවා සක්කාය ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය නැමැති සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ සංයෝජන 10න් මුලින් මා ප්‍රකාශ වෙනා ඒ සංයෝජන නැති කරන්න බුදුහාම දේශනා කරලා තියෙන දර්ශන සම්පත්තියෙන් මේ සංයෝජන නැති කරගන්න ඕනේ. දර්ශනය කියන්නේ විදර්ශන නුවණ. විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න නම් ධාතු මනසිකාරයෙන් ප්‍රകൃතියවත් මූල ස්වභාවයේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. දැන් එනම් අසත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ප්‍රසාද රූපයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි ප්‍රසාද රූපේ රැඳී පවතිනා වර්ණ රූපයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි චක්කු විඥානයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එනම් මේ චක්කු විඥාන සමග හට ගන්නා වූ නාම ධර්ම පහ තව නාම ධර්ම පහක සකස් වෙන මේ ඕනම විඥාන සත්‍යයක් සමග ඒ කියන්නේ ශබ්දචිත්ත සාධාරණ চৈতසික කියලා. චක්කු විඤ්ඤාණ සමගට ගන්නා වූ පස්සය, චක්කු විඤ්ඤාණ සමගට ගන්නා වූ වේදනාව ඒ විදිහට චේතනාව මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ නාම ධර්ම පහම අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මොකද මේ නාම ධර්ම පහ විඥාන සත්‍යයක් හටගත්තේ නැත්නම් හටගන්නේ නැහැ. එහෙනම් විඥාන හට ගැනීමේ මූල ශක්තිය කොහොමද? අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරේ විඥානය යම් කිසිතන හටගන්නේ යම් කිසි රූපයක් පදනම් කරන. එහෙනම් ඉස්සෙල්ලාම ලෝකයේ මුල ගැන තේරුම් ගන්න මුල මොකද්ද? ඇහැ. ලෝකයා කියන්නේ බලන සිතට මූලය අපි කතා කරනවා නම් ඒකේ මුලට ඉන්න බෑනේ. මුල මොකද්ද? ඇහැ කියන්නේ සම්මුති නාමය. ඒක පරමාර්ථ නාම ධාතු හතරක් ධාතු ස්වභාවය ශක්තියක් ශක්තියකට යන වේගයක් වේගයක් යන තියෙනවා තියෙනවා අනිත්‍යයි. එහෙනම් පටි ශක්තියත් අනිත්‍යයි දුකානාත්මයි. ආපෝ ශක්තියත් අනිත්‍යයි දුකානාත්මයි. තේජෝ ශක්තියත් අනිත්‍යයි දුකානාත්මයි. වායු ශක්තියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනතර මේ සාංශාරික වශයෙන් මේ වගේ යථාර්ථයේ නොදක්නා මේ අසුතවත් ප්‍රත්‍යඥයා මේවා නිත්‍ය අනිත්‍යයි සත්‍යයි ආත්මයි කියලා දකිනවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට නිට්ටයයි කියලා ගන්නකොට මොකද වෙන්නේ? අහං කියන භාවයපත් වෙනවා. අහං කියන්නේ මම. මම පණවන් වෙනවා. මම පැනවීමක් සිදු වෙනවා. පණවන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මම පැනවෙනවා. මම පැනවෙන තැන කර්මයක් තියෙනවා. අහං ඉන්න තැන කර්මයක් තියෙනවා. කර්ම කියන්නේ තණ්හාවට යුත් තණ්හාවෙන් පිටුමුණේ නාවේදී එතකොට නිට්ටයයි සතයි ආත්මයි කියනකොට මමත් ඉන්නවා තණ්හාවක් තියෙනවා කර්මයක් තියෙනවා ආ මෙතනින් භවයට හිත යාම භවයට සකස් වෙනවා මේ සිත අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා දේශනා කරේ මොනවද ඔය නිට්ටයයි සතයි ආත්මයි කියලා ගන්නකොට මොකද වෙන්නේ උපාදාන කියන වචනය ප්‍රබන්දේ එනවා ඒ තණ්හාව ඇති කරන උපාදානටපත් වෙන්නේ එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනකොට මමත් නෑ, තණ්හාවක් නෑ, කර්මත් නෑ. එහෙනම් උපාදානයි කියන වචනයත් එතන දෙන්නේ. ආනකින් බුදුහාමුදුරු දේශනා කරන්නේ විසංකාර ගතං චිත්තං තණ්හාං කයවද්දිකං. විසංකාර බවට පත් වෙනවා මේ සිත තණ්හාවට යන්නේ නෑ. ඇයි? අනිත්‍යයි කියලා දකිනකොට කොහොම තණ්හාවට යන්නේ? තණ්හාවට යන්න හේතුවක් නෑනේ. අනිත්‍යයි කියලා දකිනකොටම මමත් නෑ තණ්හාවක් නැහැ, කර්මයක් නැහැ. නිත්‍ය කියලා දකින්නොත් තමයි මමත් ඉන්නවා, කර්මත් තියෙනවා, තණ්හාවක් තියෙනවා. ආ මෙතනදී භව ඒ නිරෝධය කරන අවස්ථාව. භව නිරෝධය කියලා කියන්නේ විසංකාරසිත භවයටපත් වෙනවා. නිත්‍යයි සපයි ආත්මයි කියලා දකිනකොට සංඛාර බවටපත් වෙනවා. මෙතන බුදුන් තේරුම් ගන්න ඕන සංඛාරවා විසංඛාර කියන වචන දෙකම මුලින්ම බිඳුතුන මතක් කළා. උපාදානසිතවා පංචස්කන්ධසිත එතකොට නිට්ටයයි සතයි ආත්මයි කියන හිත තමයි උපාදානස්කන්ධ සිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සිත තමයි පංචස්කන්ධ සිත. ඔන්න සිද්දක ස්වභාවය. එතකොට ඔය අනිත්‍යාන දර්ශනය වඩාගෙන විදර්ශනා භාවනා කරන යෝගාවචරය එක පයක්. එක පය භාගයක්. සුළු මොහොතක් හරි ඒ කර්මස්ථානේ හරියට වඩනවා නම් එයාගේ සිත සංස්කරණය වෙන්නේ භවයට යාමට සූසු විදිහට. එනිසා අපි ඒ විසංඛාර භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව තමයි බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙන්නේ සත්‍යයගේ සංසාර ගමන නතර කිරීමට කර්මක්ෂය කර ගැනීමට අවශ්‍ය කරනා වූ දර්ශනය ඇති වෙනුනේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ධර්මතාවයේ වැඩුවොත් තමයි. ඒ නිසා මේ ශාසනික වශයෙන් අපි දකිනවා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එකක් සමත භාවනා අනිත් එක විදර්ශනා භාවනාව. සමතෙන් කරන්නේ මානසික ශක්තිය ඇති කරලා දෙනවා. ඒ මානසික ශක්තිය ඇති කරලා ධ්‍යාන මට්ටම දිනු කරනවා. නමුත් සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මේ සිත තුළ තියෙන කෙලෙස් ධර්ම. නිස්කම්බන ප්‍රහාණය පමණයි. ඒක ප්‍රදංග නිස්කම්බන ප්‍රහාණය පමණයි එතන සිදු වෙන්නේ. කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් තුන. ඒ නිසා තමයි ධ්‍යානලාභීන් ඒ ධ්‍යානයේ ලාභීත්වය ඇතිව යම් කිසි අවස්ථාවක නැරුණොත් ඒ කර්ම ශක්තිය ප්‍රබුදු නිසා ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකයේ ගිහින් උත්පත්ති ලබනවා. හේතුව මොකද්ද? ඒසිට තුල කර්ණාව තියෙන නිසා. ඒසිට තුල කර්ණාව තියෙන නිසා තමයි ඒ ධ්‍යානලාභී යෝගාවචරෝ බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබන්නේ. බ්‍රහ්ම ලෝක උත්පත්ති ලබන්න හේතුව මොකද්ද? ඒසිට තුල අර කාමාවචර නැත්නම් රූපාවචර සිත් තුලත් තණ්හාව තියෙන නිසා. ඒ නිසා මේ මොන පැත්තකින්වත් බැලුවත් අපිට ගැළවීමක් නැහැ. එනම් ශාන්තිනායකයන් වහන්සේ දේශනා කරන්නේ ඔය විදර්ශනා භාවනාවෙන් තමයි අපිට මේ සංසාර දුක් නැති කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා තමයි දස සංයෝජනයේදී මුලින් තුනම සමුච්ඡේද ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ දර්ශනා පහක් අබ්බා සහ වස්ස දර්ශන සම්පදාය ත්‍යාසු ධම්මල දහිතා භවಂತಿ කියලා දේශනා කළේ උකයි දර්ශන සම්පත්‍ය කියන කෙනෙකුගේ විදර්ශනාව. ඒ විදර්ශනා භාවනාව යථාවත් තේරුම් ගන්න හරියට වඩනවා නම් ඒ යෝගාචරයට ඇතිවෙනා චිත්ත ශක්තිය කියන්නේ විසංකාරසිත. විසංකාර කියන්නේ භවයට යාමට සූසු නොවන සිතක්. ඒ සිත් තුළ කර්ම නැහැ. කර්මක්ෂේ වෙනවා. ඒ නිසා භව නිරෝධයේදී විශේෂම අපි සැලකිලිමත් වෙන්න ඕන මොන භාවනාවද? විදර්ශනා භාවනාව. සමතෙන් කරන්නේ මානසික ශක්තිය ඇති කරනවා, චිත්ත ශක්තිය ඇති කරනවා. ඒ සමුච්ඡේද ප්‍රහාණය තමයි මේ භාවනාවෙන් කරන්නේ. ඒතකොට සමුච්ඡේද ප්‍රහාණය කරලා යම් කෙනෙකුට සෝවාන් ඵලයටපත් වුණොත් එයා භව හතකදී නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ සහදී කියලා කියන එකයි. ඒ නිසා හොඳට මතක තියාගන්න කාරණා මේ භාවනාවලදී දෙකක් තියෙනවා සමුතිහා විදර්ශනාව අපි විශේෂයෙන් වැඩි යුතු භාවනා මොකද්ද? සමථයේ වගේම විදර්ශනාව. ඒ නිසා මේ විශාල විශාල වෘක්ෂයක් අපි ගැන කතා කරමු. විශාල විශේෂිත ප්‍රාත්මක අවශ්‍ය වෙනවා මොකද්ද? අරතුවහා ඒකේ තියෙනා පිටපොත්ත පිටපොත්ත හා සමානයි සමතය අරතුහා සමානයි විදර්ශනාව. ඒ නිසා මේකෙන් වැඩි ප්‍රයෝජනෙ වැඩි අවශ්‍යතාවය වැඩි වටිනාකම තියෙන්නේ කොතනද පොත්වල අරුතේදී කියලා හිතින්තුන් දැනුවත් වෙන්න විශේෂයෙන් වටිනාකම තියෙනවා කියන්නේ පොත් නෙවෙයි අරුතේ. නමුත් පොත්තක් නැත්නම් අරුතු ආරක්ෂා වෙන්නේ නිසා සමතේහා විදර්ශනාව කියන දෙකම ශාස්ත්‍රීය වශයෙන් බුදුන් වහන්සේ අනුමත කළා තියෙනවා. ඒ නිසා මෙතන සාකච්ඡා කරන්න ගියා අපි සිතක සකස් වූ උපාදානීයට යන සිත නතර කරන්නේ කොහොමද කියන දැනගැනීමයි. ඒ නිසා ඉස්ලාම අපි එකසිතස් දැනගත්තොත් අනිත් ඔක්කොම සිත් මේ විදිහටම සකස් වෙන බව තේරුම් ගන්න පුළුවන්. මොකද එකම රටාවට තමයි මේ චිත්ත පරම්පරාව සකස් වෙන්නේ. ආයතනයි සම්බන්ධ කරගෙන. එතකොට දැන් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ඔබ නිශ්චීව සූත්‍රයේදී පැහැදිලි කරන දේශනා කරන තුන් සංයුත් නිකායේ හන්දක වගේ සීල සූත්‍රයේ කොටිත හඳුනන සරුත් මුගලන් සරුත් හඳුනන තුන් ගාන සාකච්ඡාවක් ඒකිට උන්වහන්සේ කොට්ටිතහඳුර අහන සරිත්හඳුර වහන්සේගෙන් මේ සෝවාන් ඵලලාභීත්වය සඳහා කළ යුතු භාවනාව කුමක්ද කියලා. ඒකට සරිත්හඳුර කොට්ටිතහඳුරන්ට දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා වදන්ද කියලා. එහෙනම් පංච උපාදානස්කන්ධය තමයි අප මෙතෙන්දිත් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්නේ සිත පංච උපාදානස්කන්ධ සිත. එහෙනම් ඉස්ලාම් සාකච්ඡා කරේ ඇහැ, ඇහි ප්‍රසාද රූපේ, වර්ණ රූපේ, චක්කු විඥානේ ඒ හතරම පිළිවෙලින් අනුතුඩු කණාත්ම වඩන්න ඕන. ඊළඟට ඒ චක්කු විඥාන සංගත කරන නාම ධර්ම පහක්. ඒ නාම ධර්ම පහ මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය. ඒවත් ඒ විදිහටම පස්සයක් චක්කු විඥාන සංඝට ගන්නා පස්සයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනාවක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඥාවත් අනිත්‍ය දුක්ඛානාත්මයි චේතනාවත් අනිත්‍ය දුක්ඛානාත්මයි මනසිකාරයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එතකොට ඒ නාම ධර්ම පහත් ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පාදක කරගෙන වඩලා ඊළඟ මේ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයවත් සිත. සිත සකස් කිරීමේදී ආවම වශයෙන් හටගත යුතු සිතුවිලි පහක් තියෙනවා. ඒකට කියන්නේ චෛසික නාම ධර්ම පහ, සිතුවිලි පහ. සබ්බ චිත්ත සාධාරණ චෛසික. ඒ පහ තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරයෙන්. ඒතකොට පස්යෙන් ප්‍රකාශ වෙන්නේ රූපස්කන්ධය, වේදනාවෙන් ප්‍රකාශ වෙන්නේ වේදනාස්කන්ධය, සංඥාවෙන් ප්‍රකාශ වෙන්නේ සංඥාස්කන්ධය, චේතනාවෙන් ප්‍රකාශ වෙන්නේ සංකාරය. සංකාර ස්කන්ධය. ඊළඟට විඥාන ස්කන්ධය. එතකොට රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ඔන්න පහට තමයි පින්වත් තුනේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ සිත. දැන් අපේ රූපයක් දිහා බැලුවාම මේ පින්වත්තුන්ට දැනගන්න පුළුවන් ඒ චිත තුළ ඒ බලන සිත තුළ පංච උපාදාන ස්කන්ධය කියන එක සකස් කරගන්න හැකියාව තියෙනවා. ඔය ඇහ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඵලයක් ලබනවා. මොකද මේ ඵලයේ රූපය කියන ඵලය. දැන් ඕනම පින්තූරයක් දිහා බලන්න ඕනම දෙයක් දිහා ඊට අපි ඉස්ලාම් කියන්නේ කොහොමද බලන සිත බලන ක්‍රියාව කිව්වත් එකයි බලන සිත කිව්වත් එකයි මෙන්න මේ බලන සිත තුළ ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙනවාද කියලා තේරුම් ගන්න. එතකොට කොහොමද මේ පංච උපාදාන ස්කන්ධය කියන එක හරියට තේරුම් ගැනීම හැකියාව තියෙනවා. ඉස්ලාම් බලනවා රූපස්කන්ධය මොකද්ද? ඒ බලන සිත තුළ රූපස්කන්ධය මොකක්ද? ඔය ඇහැට එන්නේ වර්ණ රූපේනේ. ඒ නිසා අපි කියන්නේ රූපස්කන්ධය වර්ණ රූපේ. වේදනා ස්කන්ධය කියලා කියන්නේ ඊළඟට දෙවෙනි ස්කන්ධය වේදනා ස්කන්ධය කියන්නේ ඒ වර්ණ රූපේ සම්බන්ධයෙන් අපි තව රහත් වෙලා නැති නිසා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා ඇලීම ගැටීම කියන්නේ පිනිපිනි තණ්හාව තණ්හාව කියවත් එකයි ඇලීම ගැටීම කියවත් එකයි ආනි තමයි වේදනා චෛසිකේ එතකොට ඒ රූපේ වේදනා චෛසිකයේදී ප්‍රේමනාප ගතියක් තියෙනවා නම් ඇලෙන සිතේ වක්ෂික වේදනාව අප්‍රියමනාප ගතියක් තියෙනවා නම් ඒ වරු රූපේ දුක්ඛ වේදනාව හිත විවත් ගතින සිත එහෙනම් එක්කෝ ඇලීම ගැටීම මේ දෙකටම අන්තයද කියලා නැත්නම් මධහත් භාවයකුත් තියෙනවා ඒකට කියන්නේ උපේක්ෂක භාවය එතකොට වේදනා චෛසිකයේ තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියලා අවස්ථා තුනක් කොයි පැත්තෙන් ගත්තත් ඒක වේදනා චෛසිකයටයි සම්බන්ධ වෙන්නේ. ආනිස තමයි ඒ වර්ණ රූපේ සම්බන්ධයෙන් ඔයාලට එක්ක කැමැත්තට ඇතිවෙනවා නැත්නම් කැමැත්තට යටිනවා. ඒ තමයි වේදනා චෛසිකය කියලා කියන්නේ. වේදනා ස්කන්ධ කිව්වෙත් ඒකයි. එතකොට රූපස්කන්ධයේ වර්ණ රූපේ වේදනා ස්කන්ධයේ ඒ වර්ණ රූපයට ඇල්ලගටිනවා. සංඥා කියන්නේ හඳුනාගත්තා. උපත් කියලා හඳුනාගත්තේ වර්ණ රූපය කියලා හඳුනාගත්තා. එතකොට ඇහැ සම්බන්ධයෙන් අපි හඳුනා ගැනීම කරන්නේ ඒ නිසා අපිට කියන්නේ වර්ණ රූපය කියන හඳ අදහස ගන්න රූපස්කන්ධය කියන එකයි සංඥා කියන හඳුනාගත්ත වර්ණ රූපය කියලා සංකාර කියන බලමින් ඉන්නවා මෙතන සංකාර කියලා වචන දාලා තියෙන පින්න තුනේ මේ අපේ සිත තාම තණ්හාවට යනවනේ එතකොට අර අර වේදනා චෛසිකෙදි කැමැත්තට යනවා අකමැත්තට යනවා තණ්හාවට යනවා. ආනි අවස්ථාව ජීවිතේ එතෙන්දී භවයට යනවා සිත සකස් වෙනවා. ආනිසා තමයි සිතක් ඉවත් එකයි පංච උපාදාන ස්කන්ධය ඉවත් එකයි. දැන් ඔන්න ඔය සිත හැම සිතක්ම පැහැදිලිව අපි තේරෙනවා මේ යථාර්ථය නොදක්නා කරන නිසා අපි උපාදාන බවට පත් වෙනවා. ඒ නිසා අපි සිතක් සකස් වෙනකොටම හැම සිතක් සම්බන්ධයෙන්ම අනිත්‍යයි කියලා දැක්කොත් එතෙන්දී උපාදාන බවට පත් වෙන්නේ විසංකාර සිතක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනාවේදී මේ පින්තුන් ඇස කන, නාසය, දිව, කය, මන කියන ආයතන හයම පැහැදිලිව නිරුල හොඳට තේරුම් අරගෙන මේ එක එක ආයතනයක්ම වෙන වෙනම වඩන්න ඕන අනිත්‍ය දුක අනාත්ම. කොහොමද ඉස්ලාම වඩන්නේ නැහැ? අශ ප්‍රසාද රූපය, වන් රූපේ, චක්කු විඥානි නිට්ටය දුක්ඛයි අනාත්මයි. ඊළඟ චක්කු විඥාන සංගත ගන්නා නාම ධර්ම පහක් ඒකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වෙන වෙනම වඩන්න ඕන. ඊළඟට ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය පංච උපාදාන ස්කන්ධය මුලින් සඳහන් කර විදිහට රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියන මේ පංච උපාදාන ස්කන්ධයක් වෙන වෙනම අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි වඩන්නේ. ඊළඟට බලන සිත අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ওই විදිහට ආයතන හයම අස්පියාගෙන හොඳට යෝනිසෝමනසිකාරී පිටවලා ඒ කර්මස්ථාන වඩනකොට ඕගලන්ට සිත සකස් වෙනවා. ඒකට කියන්නේ විසංකාර සිත. විසංකාර කියන්නේ සංස්කරණයේ නෝ සිතක්. ඒවත් විදර්ශනාක් ඥානෙ පහළ වීමේ පූර්වගාමී සිටුවේ හටගන්නා වූ ඒ විදර්ශනා සම සම විදර්ශනා සමාධිය. ඒ සමාධිය ඇති කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනෙන් මේ දේශනාව අවසන් කරන ඔබ හැමත සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝ රැකවරණයි ඒ දායකත්වය ලබා දුන්නා වූ සීලූම දායක දායිකයන් නමින් මේ පෞලෝගියා වූ වංශ පරම්පරාවන්ට සීලූම ඥාතිරෝ මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම දිව්‍යන් සහිත සී ලෝකවාල් සත්‍යත් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වෙනා ඥාතින්ගේ ඥාති ආශිර්වාදිනුත් දිව්‍යන්ගේ දේව ආශිර්වාදිනුත් තුන්වන්ගේ ආශිර්වාදිනුත් මේ ධර්ම දානමය පින්කමේ මහාංශංශිනුත් මේ පින් උතුම්ට ඉහාත්ම වශයෙන් මේ ලෝක වශයෙන් ප්‍රමිනට ප්‍රමින තිබෙනා වූ අපල උපද්‍රව දුරිබූත ඒවා කරන කියන රැකී ආරක්ෂා කටයුතු වල වඩා දියුණු වේවා තුනුවන්ගේ ආශිර්වාද ලැබේවා ප්‍රේම දනාටත් මේ කුසල ශක්තිය ඒකාකාරී ප්‍රීතියෙන් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපයට උතුම් වූ නිවන් සුවසුපත් වීමට මේ කුසල ශක්තිය පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණ සංසාරම දිනාතු යහපතක් වේවා සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පවත්වුවේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත ශ්‍රී අමතකවේශී ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමීන් වහන්සේ අපේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමු.